තෙරුවන් සරණයි. ධර්මානුශාසනාව. තුල්ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙසා බදාහල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට අපහායක් වෙන්නයි ඔබට ගෞරවණීය ආරාධනා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධාගමික අංශයෙන්. ධර්මානුශාසනා පාඨන දේශකයන්න් වහන්සේ පිළියන්දල වැවල කොල්හේනවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අමරපුර මූලවංශික මහානිකායේ උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක දුරන්දර පූජ්‍යපාද සීමලා පිටියේ බුද්ධරක්කිත තිස්ස ස්වාමින්වයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 චත්තාන මාරස්ස පපුප්පකානි අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේති තී ශ්‍රද්ධා සම්පන්න කාර්නික පින්වත්නි ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන අප ඊටාම වාසනාවන්තයි. මෙවැනි බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය ශ්‍රවණය කරන විට ඊට අනුව හොඳ යෝනිසෝ මානසිකාරයක් පවත්නවා නම් සිහිනුවණින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අපට හැකියාවක් තියෙනවා ඒ ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා මේ මෙදිරි පරිස්සයේ සිටින පින්වතුන් වගේම ලංකා වාසී පින්වතුන් අද මේ ධර්මයේ ශ්‍රවණය කරනවා ඇති. අපි ඉතා හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් විමර්ශනාත්මක ධර්මයේ ශ්‍රවණය කරමු. අද ධර්මානුශාසනාවට මාතෘකා වශයෙන් සූත්‍ර පිටකේ කුද්දක නිකායෙහි බෞද්ධ අබෞද්ධ සියලු දෙනා විසින්ම පරිශීලනය කරන ග්‍රන්ථයක් වන ධම්මපදයේ පුප්ප වග්ගේන ගාථා ධර්මයක් මාතෘකා ස්ථානයේ තබා ගන්න යෙදුනි බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ සිටින අවස්ථාවක ධර්මයේ ශ්‍රවණය කළ වික්ෂුන් වහන්සේ නමක් ආරම්භයයි මේ ගාථා ධර්මය වදාරලා තියෙන්නේ. මේ වික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් භාවනා කර්මස්ථානයක් ලබාගෙන දුර බැහැර වන පියසක භාවනා කළා. නමුත් තමන් වහන්සේ අදහස් කරන ආකාරයට සෝවාන් ආදී මාර්ගඵලයකට පත්වීමකට නොහැකි වුණා. මේ භාවනා කර්මස්ථානයේ නැවත පිරිසුදුව දැන ගැනීමට සවැත්නුවර ජේතවනාරාමේ බලා මේ භික්ෂුන් වහන්සේ වැඩම කරනවා. එක ප්‍රදේශයකින් වැඩම කරනකොට බොහෝම අවුරස්මින් ග්‍රීස්ම ප්‍රදේශයක් මේ භික්ෂුන් වහන්සේට ඈතින් දිස්වෙන මිරිඟුවක් දකින්න ලැබුණා. මේ වික්ෂුන් වහන්සේ හිතනවා ඈතින් නලියන ස්වභාවයක් ගෙන දෙන මුවාදී සතුන් දියේයි රැවටෙන මේ ලංී බලනකොට එසේ නොවන මේ ලෝකයක් එක්තරා මිරිඟු දියක් වැනි ස්වභාවයක් නේද කියලා සිහි කළා තවත් ඉදිරියට වැඩම කරනකොට ජේතවනාරාමයේ ආසන්නෙහින් අචිරවතී ගංගාව ගලනවා. රූප සෙවණක මේ භික්ෂුන් වහන්සේ විඩා සංසිඳවනවා. ගංගදීෙහි පෙන බුබුලු ඇති වෙමින් නැති වෙනවා නැවත නැවත පෙන බුබුලු ඇති වෙනවා මේ භික්ෂුන් වහන්සේ අදහස් කරනවා මේ ලෝකයක් ඇතිව නැති වෙන පෙන පිටක් හා සමානයි නේද කියලා. භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටියෙහි මේ භික්ෂුන් වහන්සේගේ සිත අධිගමයකට කිට්ටුවෙන් විදර්ශනා ඥානයකට නැඹුරු වී තියෙන බව බුදු ඇසින් දැක්කා. ඒ භික්ෂුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වදාලා මෙම ගාථා ධර්මයේ අදහස. ඒ ගාථා ධර්මයයි අපේ මාතෘකාව. පේනුපමං කායමිමං විදිත්වා මරිචි ධම්මං අபிසම්බුධානෝ චිත්තාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චු රාජස්ස ගච්ඡී මේ අදහස පේනුපමං කායමිමං විදිත්වා මේ කය පෙන පිඬක් බඳු යයි විදර්ශනා ඥානින් දෙක මරීචි ධම්මං අභිසම්බුධානෝ මිරිඟුවක් බව අවබෝධ කොට චිත්තාන මාරස්ස පපුප්පකානි මාර්යාගේ පංචකාම ගුණ නැමැති අකුසල් සිඳ දමා අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ මාර්යාට විශේෂ නොවූ නොපෙනෙන තැන වූ නිවනට යන්නේය කියන අදහසයි මේ භික්ෂුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ පිහිටලා මාර්ගඵල පිළිවෙලින් රහත් ඵලයේ සාක්ෂාත් කරගත්ත බවක් පෙන්වලා තියෙනවා. එදා ඊ භික්ෂුන් වහන්සේට වදාළ බුද්ධ වචනේමයි අද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අපි සිව්වණක් පිරිසට ඒ ගාථා ධර්මයේ අදහස අද අපි නුවණින් විමසා බලමු. මෙහි පෙන්නනම තේනුපමං කාය මිමං විදිත්වා මේ කය පෙන පිටක් බඳු යයි විදර්ශනා ඥානින් දැක මේ කය පෙර නොතිබීම හේතු යෙදෙනකොට හටගත් ඵලයක්. හේතු නිසා හටගත් ඵලයක් නොපැවතීම නිරුද්ධ වීම ඒකාන්ත ස්වභාවයක්. අපි බොහෝ කොට ශ්‍රවණය කරන ගාථා ධර්මයක පදයක් මේ පින්වතුන්ට මතක් කරන්න. අනිච්චාවත සංඛාරා. වත කියන්නේ ඒකාන්තෙන් නොපවතිනවා. නොපිහිටනවා. අනිච්චා. කුමක්ද සංඛාර ධර්මෝ සකස් වෙන ධර්මයෝ හට ගන්න ධර්මයෝ හට ගන්න ධර්මයන් ඒකාන්ත වශයෙන් නොපිහිටනවා නොපවතිනවා ඒ වාගේ මේ කය හේතු යෙදෙනකොට හටගත් ධර්මයක් දෙමෝපියෝ ප්‍රත්‍ය කොට పూర్ව කර්මය ප්‍රත්‍ය කොට ආරම්භක විඥානයත් විඥාණයට බඳුන්වනා වූ වේදනා කියන විඳීමේ චෛතසිකය සංඥා යන හැඳිනීමේ චෛතසිකය වේදනා සංඥා සමග පහළ වෙන සකස් වෙන අනිකුත් චෛතසික සංඛාර මේ රූපයත් සිතුවිලිත් හිතත් අන්‍යෝන්‍යව හටගත් ධර්මයක්. ඒ නිසා එවැනි ස්වභාවයකින් තමයි මේ කයෙහි ආරම්භය වුනේ. කය උපමා කරලා තියෙනවා පෙන පිඬකට. පේනු පින්ඩූපම සූත්‍රෙත් ඒ බව පෙන්නනවා. පේන පින්ඩූපමං රූපං කියලා. රූපේ පෙන පින්ඩකට බඳුයයි උපමා කරනවා. මෙතනදී පෙන්නනවා මේ කය පෙන පිටක් බඳුයයි විදර්ශනා ඥානින් දැන. පෙන පිටක් ගැන නුවණින් බලනකොට පෙන පිඬද පෙර නොතිබීම හේතු යෙදෙන කොට හට ගන්න දෙයක්. මුලින් තිබුණේ නැහැ. හේතු යෙදෙනකොට හට ගන්නවා. හට ගන්න හට ගන්න පෙන බුබුලු බිඳෙනකොට ඊට වඩා වැඩිපුර වැඩිපුර පෙන බුබුලු ඇති වෙනවා නම් සම්මත ලෝකේ විවාහය තමයි පෙන පිඬ වැඩෙනවා කියන එක. නැත්නම් ලොකු වෙනවා. හටගන්න පෙන බුබුලු ප්‍රමාණයටම පෙන බුබුලු ඇති වෙනවා නම් ලෝක විවහාරය තමයි පවතිනවා කියන එක. එක මට්ටමකට පවතිනවා කියන එක. හටගන්න බෙන බුබුලු විදෙනවා හට ගැනීම අඩු වෙනවා. එතකොට තමයි පෙන පිඬ නොපවතිනවා වියලෙනවා කියලා ලෝක විවහාරය. ඒ වාගේ ශරීරය ගැන බලනකොටත් ආරම්භයේදීම ඊතාසියුම්ම පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක ධර්මයන් මුල් කොට හටගත් මේ රූප ස්වභාවය ඒ රූපාංශු බිඳෙනවා. බිඳෙනකොට ඒ බිඳෙන ස්වභාවයට වඩා වැඩිපුර වැඩිපුර රූපාංශු හැදෙනවා. මාව ගන්න ආස්වාස වාතය ආහාර පාන සීත උෂ්ණ ආදී ඍතු ගුණේ සමව පැවතීම මේ නැසෙන නැසෙන රූපාංශු වැඩිපුර වැඩිපුර හටගන්න උපකාර වෙනවා. එතකොට ලෝක විවාහාර වචනේ වැඩෙනවා කියන එක. මොකද බිඳෙන ස්වභාවයට වඩා වැඩිපුර හැදෙනවා. මවගේ සම්බන්ධය අත්හැරිලා මෙලව බිහි වෙලා ආස්වාස වාතයත් ආහාර පානත් සීත උස්නාදී යුක්තගුණේ සමව පැවතීමත් ආරම්භක ජීවිතේන්ද්‍රිය කියන ශක්තිය උපකාර වීමත් මේ හේතු ධර්මයන් නිසා යම් වයසකට එනකන් ඇතිව නැති වෙන රූපාංශු වෙනුවට හැදෙන රූපාංශු වැඩි. එතකොට ඒ නිසා තමයි වැඩෙනවා කියන්නේ. යම් වයසකදී නැති වෙන ප්‍රමාණය හැදෙන ප්‍රමාණය සමානව හිටිනවා. බොහෝ කොට තරුණ වයස වාගේ වයසකදී. එතකොට තරුණ වයස ඒ විදිහට තියෙනවා වාගේ. පෙනෙන්නේ ලෝක විවහාරයත් එහෙමයි කතා කරන්නේ. යම් වයසක් ගත වෙනකොට ආරම්භක ජීවිතේ ඉන්ද්‍රිය කියන ආයු ශක්තිය අඩුයි. ඇතිව නැති වෙන රූපාංශු වෙනුවට අලුතින් අලුතින් රූපාංශුගේ හැදීම අඩුයි. එතකොට අපි කියනවා කෙස් පැහෙනවා, දත් වැටෙනවා, හමරලි වැටෙනවා, කය අවසඟ වෙනවා. අර ආරම්භක ජීවිතේන්ද්‍රිය ශක්තිය අඩු වෙවි අඩු වෙවි යනවා. යම් තැනකදී මේ ඉහිරෙනවා, නැසෙනවා. එතකොට අපි කියනවා දිරනවා මැරෙනවා කියන වචනේ. ජරා මරණ. අර පෙර පෙන පිඬට උපමා කරලා මේ සිරුර බලන්න කියලා අපිට භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. එපමණක්ම නෙමෙයි. මේ සියලු රූප ධර්මියෝ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. අපි හිතමු මේ අහසේ මල් වෙඩිල්ලක් හට ගන්නවා. මල් වෙඩිල්ල නැමැති ඵලය හටගන්න වෙඩි බෙහෙත් වාතය මුලින් එකතු කරනු රාස්නය යම් උපකාරයක් වෙනවා. වෙඩි බෙහෙත් මල් වෙඩිල්ල නෙමෙයි වාතේ මල් වෙඩිල්ල නෙමෙයි මුලින් එකතු කරන උණුසුම මල් වෙඩිල්ල නෙමෙයි මේ හේතු සංයෝග වෙනකොට මේ හේතු නැති වෙනවා. ඒ නැතිවීම නව ඵලයේයි විවාහාර කරන මල් වෙඩිල්ලෙහි ධාතු නානත්වය ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒකයි කියන්නේ මේ හේතුව පෙර නොතිබීම හට ගන්නවා. පෙර නොතිබීම හේතුවේ හටගන්න හේතුවේ ඵලය තමයි මල් වෙඩිල්ල කියලා විවහාර කරන්නේ. ඒතර හේතුවක් ඵලයක්. හේතුවක් නිසා ඇති වෙන ඵලයක් නිරුද්ධ වෙනවාමයි, නොපවතිනවාමයි. ඒ නිසා හේතුවයි ඵලයයි නිරෝධයයි කියන්නේ මේ හතර මහා ධාතුවෙන් හටගත් ස්වභාවෙහි අවස්ථා තුනකට කතා කළාට අවස්ථා තුනක් දැක්විය නොහැකි බවයි. නැතේ කියන්න බෑ. පෙර නොතිබීම හේතු නිසා හටගන්නව ඇතේ කියන්න බෑ හටගන්න ස්වභාවයක් නිරුද්ධ වෙනවා. එය මල් වෙඩිල්ලට පමණක් නෙමෙයි. මේ සිරුර ඇතුළු සියලු පණ ඇති පණ නැති ස්වභාවයට පොදු ධර්මතාවයක්. අපි තවත් උදාහරණයක් අරන් බලමු. වැවක මඩ වතුර හිරු එළිය හුළඟ අදාළ බීජ න්‍යාය මේ හේතු සංයෝග වෙලා මේ දේවල් නොපැවතෙනවා නොපැවතෙනකොට නෙළුම් මලක් ඇති කරන හේතුවක් ඇති වෙන නිසායි ඒ නෙළුම් මලයේ කියන ධාතු නානත්වයෙන් යුක්ත වුණා වූ ඵලය ඇති වෙන්නේ. මඩ නොවන මල වාතේ නොවන මල වතුර නොවන මල හුළඟ නොවන මල ඒ හතර එකතු වෙලා නැති වුණා. නැති වෙනකොට පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු නානත්වයේ වෙනස්. ඒකට ඒ වෙනස ඇති කරවන්න හේතුවක් එතන තියෙනවා. ඒ හේතුව නිසායි මල නැමැති ඵලයක් ඇති වුනේ. නමුත් හේතුවක් නිසා ඇති වෙන ඵලය පැවතෙන්නේ නොපැවතෙනවා. නිරුද්ධ වෙනවා. එතකොට අපි කියන්නේ මඩ කියලා. එතකොට මල නැතිවීම මඩ ඇති වෙන්න හේතුවක් වෙනවා. මඩ නොපැවතීම මල ඇති කරවන්න හේතුවක් වෙනවා. මේ නොපිහිටන බව, නොපවතින බව තමයි මේ අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ තියෙන දෙයක් නැති වෙනවා නෙමෙයි පෙර නොතිබීම හේතුවක් යෙදෙනකොට හටගන්න ඵලයක් නොපවතිනවා කියන එකයි. මේවන් ආකාරයට මේ කය ඇතුළු සියලු දේ නුවණකට බඳුන් වෙන්න ඕනේ. ඒකට කියනවා එක්තරා සම්මර්ෂණ ඥානයක් මුලට අපට අවශ්‍ය කරනවා. ඥානය කියන වචනේ ගන්නකොට සුත්තමේ ඥානෙ මේ අහලා දැනගන්න නුවණක් තියෙනවා. මේ පිළිබඳව චින්තාමේ ඥානෙ මෙනෙහි කරලා දැනගන්න නුවණක් තියෙනවා. මේ සුත්තමේ ඥානෙ, චින්තාමේ ඥානෙ කියන මේ ඥානයන්ගේ උපකාරයෙන් තමයි භාවනාමේ ඥානෙ කියන ප්‍රත්‍යක්ෂ දැකීම ඇති වෙන්නේ. ඒ ඇතිවෙන්න මේ ධර්මයේ ශ්‍රවණී කිරීම මෙනෙහි කිරීම බොහෝ කොට උපකාර වෙනවා. ඒ නිසා මේ විදිහට මේ හේතු නිසා හටගන්නා වූ ස්වභාවය නිරුද්ධ වෙනවා කියන එක මෙනෙහි කළ යුතු ධර්මයක්. ඒ නිසා තමයි රූපම් භික්ඛවේ අනිච්ඡං කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ මහණෙනි රූපය අනිත්‍යයි කියලා. ඊළඟ අවස්ථාව අපි බලමු මරිචි ධම්මං අபிසම්බුද්ධානෝ මිරිඟු බව අවබෝධ කොට භාග්‍යතුන් වහන්සේ මේ මිරිඟුව උපමා කරලා තියෙනවා මරීච කූපමා සංඥා කියලා. මිරිඟුව සංඥාව හැඳිනීමට උපමා කරලා තියෙනවා. ඒ මොකද පොළව රත් වෙනකොට ඈතින් නලියනවා වාගේ මුවාදී සතුන් වතුර කියලා රැවටෙනවා මිරිඟු ස්වභාවයකට. නමුත් ලං වෙනකොට එතන වතුරක් නැහැ. නලියනවා පෙනෙන්නෙත් නැහැ. ආයෙත් ඊට දුරින් පෙනෙනවා නලියනවා වාගේ වතුර වාගේ. ඒ වාගේ මේ අනිත්‍ය වූ ලෝකය හතර මහා ධාතුගෙන් හට ගන්නා වූ ස්වභාවය ඒ බව දන්නේ හට ගැනීම නිරුද්ධ වීම හතර මහා ධාතුව හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා ඒ බව දන්නේ එය දැන ගැනීමක් හැඳිනීමක් වෙන්නේ සිතුවිලි හිතකට සිතුවිලි හිත හරහායි මේ හැඳිනීම දැන ගැනීම වෙන්නේ. ඒකට තමයි අපි වේදනා සංඥා සංඛාර කියලා සිතුවිලි කතා කරනවා. සිතුවිලි බඳුන්වීම දැන ගැනීම විඥානීය කියනවා. අනතුරුව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් වේ. කතා කරනවා. මේ මෙවැනි මේ අන්‍යෝන්‍යව හට ගැනීමක් මේ වෙන්නේ. මෙතනදී අපි සංඥාව ප්‍රදාන කරලායි කතා කරන්නේ. අපි මෙහෙම හිතමු. මේ කර්මෙන් හටගත් ඇස, කන, දිව, නාසය, ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන හයට බාහිර ආයතන හයක් හමු වෙනවා. ඇහැට රූප, කන්ට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, මනසට ධම්ම. ඒ හමු වෙනකොට ඊට අනුරූප සිහිවීමක් නිසා දැන ගැනීමක් ඇති වෙනවා. ඒට කියන්නේ මානසිකාර්ය හා විඥානීය කියලයි. මේ සිතහරහ තමයි යමක් දැනගන්නේ. සිතට බඳුන් වෙන්නේ සිතුවිලි. මේ මිරිඟු දිය කියන උපමාව අරගෙන අපි මේ සංඥාව ඒකට ගැලපෙන්නේ කොහොමද කියලා මොහොතක් බලමු. ඇස ගැන ප්‍රධානව කතා කරනකොට මේ චක්කු ප්‍රසාදය හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන බවක් පැහැදිලි කළා. ඒක ක්ෂණික මරණ වෙන්න පුළුවන්, සන්තති මරණ වෙන්න පුළුවන්. කෙසේ වුවත් පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වීමයි චක්කු ප්‍රසාදී කියන්නේ. ඒ නිරුද්ධ වෙන බවට ලකුණු තමයි කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ප්‍රස්වාස වීම ආස්වාස වීම නැවත නැවත ආහාරය අලුත් කිරීම දිරණ ස්වභාවය පිරිසුදු කිරීම ආරම්භ කායු ශක්තිය ගෙවි ගෙවි යෑම චක්කු ප්‍රසාදයේ ඇතිව නැති වෙන ධර්මයක් ඒ ඇති වෙන නැති වෙන ධර්මයට හමු වෙන සියලු දේම ඇතිව නැති වෙන ධර්ම. මල් වෙඩිල්ලක් මතක් කළා. මඩ මල කියන උදාහරණي අරගෙන මතක් කළා. සියල්ල ඇතිව නැති වෙන ධර්ම හමු වෙන්නේ. චක්කු ප්‍රසාදයට ඒ ගෝචරයේ කියන හමු වෙන කාරණය හමු වෙන්න උදව් දෙන ආලෝකය. ආලෝකයේද ඇතිව නැති වෙන ධර්මයක්. ඒ නිසා තමයි ඡායාවක් ඇති වෙන්නේ. චක්කු ප්‍රසාදය ඇතිව නැති වෙනවා නම්, ගෝචරය ඇතිව නැති වෙනවා නම්, ආලෝකය ඇතිව නැති වෙනවා නම්, ඡායාවද ඇතිව නැති වෙනවා. ඒක යතහා භූත ස්වභාවයක්. ඇතය කියන් නැතය කියන්න බෑ හට ගන්නවා, ඇතය කියන්න බෑ නිරුද්ධ වෙනවා. මේ අනිත්‍ය ධර්මයක්. ඒවා කෙනෙක් නොවි අනාත්ම ස්වභාවයක්. නමුත් මේ සිදුවීම වෙනකොට ඊට අනුරූප වූ සිහිවීමක් වෙනවා. ඒ සිහිවීම වෙන්නේ මේ හමු වෙන දේවල් වලට නමක් දෙනකොට නමට අදාළ දෙයක් ඇතේ කියලා සංසාර ගතිය එකතු වෙලා විඥානීය ද්‍රව්‍ය ලෝකයක් පිළි අරගෙන භෞතික ලෝකයක් පිළි අරගෙන භාවිතා වෙලා තියෙනවා. නමුත් භෞතිකත්වය ඇතිව නැති වෙනවා. විඥාණයෙන් පිළිගත්තේ පෙනීම හා පෙනෙන දේ වස්තුවක් විදිහටයි. ඒ විදිහටයි භාවිතා වෙලා තියෙන්නේ. ඒ නිසා කියනවා තණ්හාවෙන් උපාදානෙන් භාවිතා වුණා කියලා. ඒ නිසා අද ඇතිව නැති වෙන ප්‍රසාදයට ඇතිව නැති වෙන ගෝචර රූපේ ඇතිව නැති වෙන ආලෝකයෙන් හමු වෙනකොට ඇති වෙන තියෙන ඡායාව වෙනවා. ඒ යථාභූත ස්වභාවයේ ආරම්භය සීයට නැගීම වෙන්නේ අනුවණින් අයෝනිසෝ මනසිකාරයක්. භාවිතා වෙච්ච විදිය තමයි සිහියට නැගෙන්නේ. භාවිතා වෙීමේ වැරද්දක් තියෙනවා නම් සිහියට නැගීම ආරම්භයේම මූලයේම උප්පත් ස්ථානින්ම වැරදි ආකාරයක් සිහි වෙන්නේ. ඒ නිසා එතෙන්ද කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරී ප්‍රත්‍ය කරගෙන හේතුවක් කරගෙන පහළ වෙන විඥාණයටද දැනගන්න ලැබෙන්නේ වැරදි ආකාරයක්. මොකක්ද මේ විඥාණයෙන් දැනගන්නේ? පෙනීමක් හා පෙනෙන වස්තුවක් කියලයි. ඒ ආකාරයට තමයි මේ භෞතික ලෝකයක් පිළිගන්නේ. ඇත්තටම මෙතන සිදුවෙන්නේ මේ ස්පර්ශය ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මේ කර්ණු තුනේ එකතුවෙන් යම් ස්පර්ශයක් වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. තවත් පැහැදිලි කළොත් ඇහත් රූපයත් අනිත්‍යයි මේ විඥානයේ ළඟම නේද විඥාණයට බඳුන් වෙලා නේද තියෙන්නේ පෙනීම හා පෙනෙන කාරණේ. පෙනීමයි පෙනෙන කාරණයයි විඥානයයි වෙන්ව පෙන්වන්න බෑ. ඒක තමයි සිතුවිලි වල ස්වභාවයක් මේ විඥානය දැනගන්නේ. ඒ නිසා ස්පර්ශ චෛතසිකය පහළ වෙනවා මේ ස්පර්ශ චෛතසිකය ප්‍රත්‍ය කරගෙන වේදනා සංඥා සංඛාර ඇති වෙනවා. එහෙනම් සංඥාව කියන්නේ චෛතසිකයක්. නමුත් හඳුනලා තියෙන්නේ වස්තු ලෝකයක්. මමයි මගේ දේවල් කියලා. අන් අර උපමාව මතක් කරගන්න සංඥාව මිරිඟුවක්. ඒ වාගේ මිරිඟුවේ ස්වභාවය සත්‍යයක් නොවේ, වතුර නෙමෙයි. වගේ මේ හඳුනන්නේ භෞතික වස්තු ලෝකයක් නෙමෙයි සංඥාවක්. ඒ සංඥාවද ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇතිව නැති වෙනවා කියලා අවබෝධ කරන්න පුළුවන් නම් ඒක තමයි මෙතන පෙන්න්නේ මිරිඟුවක් බව අවබෝධ කොට තව ආකාරකින් කියනවා නම් රූපාම්බික්කවේ අනිච්ඡං මහණෙනි රූපය අනිච්චයි රූපය අනිත්‍යයි යදනිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යයි නම් ඒ දුකයි එයි මේ යමක් අනිත්‍යයි නම් ඒ දුකයි කියන්නේ පෘථග්ජන මනස භාවිතා වෙලා තියෙන්නේ ඇතිව නැති වෙන ස්වභාවයක් නෙමෙයි ඇති බවක්මයි රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ ඇති බවක් භාවිතා වෙලා තියෙන්නේ. ඒ සමගම ඒවා ග්‍රහණය කරන්න තමා කොටයි භාවිතා වෙලා තියෙන්නේ. ඒ නිසා අනිත්‍යද දුකක් වෙලා තියෙනවා. ස්වභාවය අනිත්‍යයි, භාවිතා කරලා තියෙන දේ නිත්‍යයි. ඒ නිසා තමයි මේ කැමැති ආකාරයකට නොපවතින්නේ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන තැන යමක් කැමැති වේද ඒ නොලැබීම දුකයි කියන්නේ ස්වභාවය නෙමෙයි භාවිතා කරලා තියෙන්නේ. බලන්නෙක් ඉන්නවා බලන්න දෙයක් තියෙනවායි කියලායි. මේ දේ පරස්පරයේ තමයි මේ කායික උත් මානසික උත් දුක් වෙන දෙන්නේ. යමෙක් නුවණකින් මේ බව අවබෝධ වෙයිද? යන් දුක්ඛං තදනත්තා යමක් දුක් නම් යනාත්මයි. ඒතර දුක කියන එක එතන පැහැදිලි වෙන්න ඕනේ. දුකට හේතු ආසාව කියන කාරණේ. අවිද්‍යාව එකතු වෙලා තියෙන හැටි. දැන් අනිත්‍ය වැඩෙන්න වැඩෙන්න හටගන්නා වූ ස්වභාවය නිරුද්ධ වෙනවායි කියලා පැහැදිලි වෙන්න පැහැදිලි වෙන්න අර වර්ධවා භාවිතා විච ආකාරය පහ වෙනවා. ඒ නිසා අනිත්‍ය වූ ආධ්‍යාත්මික ආයතනයන්ට අනිත්‍ය වූ ගෝචරයන් හමු වෙනකොට නිවැරදි ආකාරයකටමයි සිහි වෙන්නේ. ඒක යෝනිසෝ මනසිකාරය. සිහි වෙන ආරම්භයෙන්ම උප්පත්ති මූලයෙන්ම ඇති ආකාරය තමයි සිහි වෙන්නේ. ඒ සිහි සිහි වෙලා විඥාණයට දැනගන්නේ සිතුවිලි වල ආකාරය. සැබවින්ම නාම ධර්මයන් මේ රූප ධර්මයන් කොට දැනගන්නවා විනා භෞතික රූපයක් දැනගන්නවා නෙමෙයි. නාම ධර්මයන් රූප ධර්මයක් කොට දැනගන්න බව නුවණින් දකිනවා. ඒ නිසා නාම ධර්මිනුත් පෙර නොතිබීම හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ භාවයයි ඒ නාම ධර්ම දැනගන්නා විඥානයේද පෙර නොතිවීමේ අවස්ථාවට පහළව නිරුද්ධ භාවයයි. එහි අර්ථය. ඒට පිටස්තරව ග්‍රහණය කරන්නේ බලන්නේ අයිතිකාරයෙක් වෙන්නට නොහැකි වෙනවා. ඒක තමයි යමක් අනාත්ම නම් එය මට අයත් දෙයක් නොවේ. මව නොවේ. ඒ මාගේ ආත්මය නොවේ කියන්නේ ආත්ම කතාවක් එතෙන්ට පෙන්වන්න නොහැකි වෙනවා. ඒ නිසා මෙන්න මේ ආකාරයට යතහ භූත කොට දකින්න කියලයි ඇති හැටිය දකින්න කියලයි භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ. ගාථා ධර්මය අපිට පෙන්නවා චෙත්වාන මාරස්ස පපුප්පකානී අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡි එසේ දකිනකොට මාර්යාගේ පංචකාම නැමැති අකුසල් සිඳ දමා මාර්යාට විසේ නො වූ නිවනට යන්නේ කියලා එසේනම් මේ තියෙන දෙයක් දැනගන්නවා නෙවෙයි යොමු වෙන හිඳයි දැන ගැනීමක් වෙන්නේ දැනගන්නා වූ රූප ධර්මයත් සිතුවිලිත් හිතත් එකිනෙකට අන්‍යෝන්‍යව නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි යම් යම් ආකාරයකට ඒක අපේ ප්‍රඥාවට වැඩෙනවා නම් රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශයන්ට යොමු නොවෙනකොට මේ හයවෙනි ඉන්ද්‍රිය මනීන්ද්‍රියෙහි ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ලැබෙනවා. මේ මනීන්ද්‍රිය කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් භාවිතා වෙච්ච ආකාරයන් සිහියට නැගෙනවා. එහෙම නැත්නම් නූපන්නා වූ අනාගතයක් සැලසුම් කරනවා. වර්තමානයක් හදනවා. මේ මනීන්ද්‍රිය මනීන්ද්‍රයේ කෘත්‍යයයි ඒ කෘත්‍ය මලකඳක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රස්වාස ආස්වාස ක්‍රියාදාමයක් පිටේට සම්බන්ධ වෙලා තියෙන්නේ. ආස්වාසය කියන්නේ රූප ධර්මයක්. ලේ ධාතු රූප ධර්මයක්. මේ රූප ධර්මයේ සංයෝග වෙනකොට දරණාර්ථ ධාතු කියන යම් හැකියාවක් උදව් වෙලා අර මනීන්ද්‍රිය ක්‍රියාත්මකයි භාවිතා වෙනුවීම සිහිවීම සිහියට නැගෙන හේතු ධර්ම භාවිතා වෙච්චි. එනිසා මානංච පටිච්ච ධම්මේච හේතු ධර්මයන් සිහියට නැගෙනවා ඒවට කියන්නේ සිතුවිලි. දැන් මනෝ විඥාණයෙන් දැන ගැනීමක් වෙනවා. ඒ මනෝ විඥාණයෙන් යම් සංඥාවක් දැනගන්නවා නම් සංඥා වස්තුවක් නෙමෙයි. ඒක නාම ධර්මයක්. ඒ නාම ධර්මයන් ඇතිව නැති වෙනවා. ඒ නිසා පංච ඉන්ද්‍රියට මෙතෙන්දී යොමු වෙන්නත් බෑ මනීන්ද්‍රියෙන් දෙන නාම ධර්මයන් රූප ධර්මයන් කොට පිළිගන්නත් බෑ. ඒ මනසත් සියයට නැගෙන සිතුවිලිත් සිතුවිලි දැනගන්නා මනෝ විඥානයත් හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන නිසාම අනාත්මයි. ඒ නිසා තමයි මෙතන මේ මායයට විශේෂ නොවු මායයට නොපෙනෙන නිවනට නිවන සාත්වන්නේ කියලා පෙන්නලා තියෙන්නේ. ඒයි පංචේන්ද්‍රිය ක්‍රියා කරවන්නේ කෙනෙක් කියලා පිළිගත්තොත් මගේ අතීතයේ මම හිතනවා මම අනාගතයටපත් වෙනවා කියලා මමත්වයෙන් මේ ස්කන්ධයන් පිළිගත්තොත් එහෙමනම් ජාතියත් මගේ දෙයක් වෙනවා ජරාවත් මගේ දෙයක් වෙනවා ව්‍යාධියත් මගේ දෙයක් වෙනවා මරණයත් මගේ දෙයක් වෙනවා ඒ නිසා දුකින් නොමිදෙනවා යම් විදියකින් මේ විදර්ශනා ඥානය ජීවිතයට එකතු කරන්නා වූ සෘතවත් ආරි ශ්‍රාවකයා රූපෙහි කලකිරෙනවා. රූපෙහි කලකිරෙනවා කියලා කියන්නේ මෙතන පුජ්‍යලයක් ඇතුව කලකිරෙනවා කියන එක නෙමෙයි. රූපෙහි වැරදි ආකාරයකට ඇසුරු නොකරනවා. ඒ නිසා කලකිරෙන්නේ නොයලෙනවා. නොයලීමේ හේතුවෙන් දෘෂ්ටියෙන් මිදෙනවා. වැරදි දෘෂ්ටියෙන් මිදෙනවා. ඒ මිදීමේදී මිදුණියේ ඥානය වෙනවා. ජාතිය නොවෙනවා. කටයුතු කර අවසන් වෙනවා. ඒ තැන දක්වාම මේ ගාථා ධර්මය අපට උපකාර කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් යන මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව තියෙනවා. ඉතින් මේ පින්වතුන් මෙවැනි උතුම් වූ වස් කාලයකයි අද මේ ධර්ම දේශනාව යොදාගෙන තියෙන්නේ. වික්ෂුන් වහන්සේලා ඇසල මාස පුර පසළොස්වක පොහොය දවසේ ඒ පොහොය කර්ම කරලා අව පෑලවිය දිනෙහි වස සමාදන් වුණා. මේ වස් කාලයේ බොහෝ විට ධර්මයේ ශ්‍රවණය කරන, ධර්මයේ සාකච්ඡා කරන, ඒ වගේම විහාරස්ථාන වලට එකතු වෙන බොහෝ පින්කම් කරන වකවානුවක් එවැනි අවස්ථාවක මෙවැනි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරමින් ලෝකයාටද ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දෙමින් ධර්ම දානමය පුණ්‍ය කර්මයටත් මේ පින්වතුන් දායකත්වයක් දරනු ලැබුවා මේ පින්තුන්ගේ ඒ සත්කාර්යයන් කරනකොටගෙන හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් යුක්ත වෙලා මාර්ගඵල පිළිවෙලින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමටම හේතු ආසනා වේවා ආකාසත්තා ච බුම්මත්තා දීවා නාගාමතිකා පුඤ්ඤන්තං අනුමෝතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තුං සදා තිරුවන් සරණයි Thank you. ධර්මානුශාසනා පැවැත්වුවේ පිළියන්දල වැවල පොල්හේනවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අමරපුර මූලවංශික මහානිකායේ උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක දුරන්දර පූජ්‍යපාද සීමලා පිටියේ බුද්ධ රක්කිත තිස්ස ස්වාමින්වයන් වහන්සේයි. අපේ ස්වාමින්වයන් වහන්සේටත් ඒ වගේම දායකත්ව ලබාගත්තු සෑම දිනාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනාම එක්ව සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධ ආගමික අංශයෙන් ඉදිරි ධර්ම දේශනාවක් සඳහා